මහා සුමනාද සූත්‍රයේදී ඒ ඒ පුද්ගලයන් පිළිපදින මේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් නිර්යාදී ස්ථානයන් පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දැකලා ඊළඟට ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය දුටු අවස්ථාවේදී මේ පිළිපදින්නේ නිරේගාමී මාර්ගයක මේ තිරිසන් බවට පැමිණෙන මාර්ගයක ඔයාදි වශයෙන් මහන්සේ දැනගන්න. පසු කලකයේ අය ඔවුන්ගේ ප්‍රතිපත්තිය හේතු කොටගෙන නිරයේ තිරිසන් භවයේ ආදී වශයෙන් මේ තැන්වල ඉපද බොහෝ දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ කරුණේ අප තෙන්නේ නැරෙත්. ඉතින් එලෙස මේ කරුණු දැනගන්නා වූ බුදුරජාණන් වහන්සේට ඒ උතුරු මිනිස් දහමක් නැත්තේය. ආර්ය ඥාන දර්ශන විශේෂයක් නැත්තේයි කියලා යමෙකු කියනවා නම් ඒක මහන්සියට කරන දෝෂාරෝපණයක්. ඒ ඉබැවින් මේ වචනය අත්හරින්නේ නැතුව ඒ සිත අත්හරින්නේ නැතුව ඒ දෘෂ්ටිය අත්හරින්නේ නැතිව සිත යමෙක් මිය පරලොව යේ නම් ඒ මිය යාමට අනුතුරුවම හිතම නිරේහි උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ එහෙම වදාරලා ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සාරිපුත්‍රය කාලිපාත්‍රය අභිජානාමිකෝ පනාහං සාරිපුත්ත චතුරංග සමන්නාගතං භක්මචරියං චරිතා ඒ චතුරාංග සමන්නාගත භක්මචර්යයි කියන අංග හතරකින් යුක්ත වූ භක්මචර්යාවෙහි තමන් වහන්සේ හැසිරුණු බව දනිමි කියන එකයි අභිජානාම කියන එකෙන් මහන්සු වදාළා. තපස්සී සුදං හෝමි පරම තපස්සී. නූකෝ සුදං හෝමි පරම නූකෝ. ජේවිච්චි සුදං හෝමි පරම ජේවිච්චි. පවිවිත්තෝ සුදං හෝමි පරම පව පවිවිත්තෝ. ඒ තමයි මේ කරුණු සතර. චතුරාංග සමන්වාගත භක්මචර්යයි කියලා උන්වහන්සේ පිළිපැද්ද ඒ භ්‍රමචර්යාව මහස දක්වනවා. ඒ මොකද ඒ භ්‍රමචර්යාව ඒ ඒ කාලෙහි ඒ ඒ තාපසයන් පිළිගත් ප්‍රතිපත්තිය. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධාර්ථ ගෞතම තපස්වීන් වහන්සේ වශයෙන් බුද්ධත්වය බලාපොරොත්තු වෙමින් මේ දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙන කාලය පිළිබඳවයි මේ වදාරන්නේ. උන්වහන්සේ ඉතින් ඒ ඒ කාලේ පිළිගෙන තිබුණු හැටියට මේ උන්වහන්සේ සතරකින් යුක්ත චතුරාංග සමන්නාග තපස්සී සුදං හෝමි පරම තපස්සී තපස්සී කියන මෙයින් සීවත්කමක් දක්වන පරම සීලයක යෙදුණයි ඕක කොහොමද කියන්නේ? තපස්සි. ඒ ධර්ම තපස්සි. සිංහල කරලා තියෙන්නේ කොහොමද? තපස් ඇතුළු නැත්නම්. ඉතින් තපසෙන් කරන්නේ කුමක්ද? තපසේ කියන්නේ කෙලෙස් පැවීම කියන එක. තපසෙන් අදහස් කරන්නේ කෙලෙස් පැවීම. ඒ කියන්නේ දැන් තාපස පිළිවෙතක් අනුගමනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දීගයි වාසය කරමින් කරන තැනැත්තෙකු ඇති කරගන්නා යම් ක්ලේශ ධර්ම. දීගයි වාසය කරන කෙනෙකුට ඒ අමුදරු පෝෂණය ආදී කටයුතු වල යෙදෙන අවස්ථාවලදී ඇතිවන්නා වූ සිත් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත්. ඉතින් එය මේ කෙනෙක් බලාපොරොත්තු වෙන මේ මොක්ෂයට හේතු වෙන සිත් නෙවෙයි. කෙලෙස් අඩු කිරීමක්, කෙලෙස් දුරු කිරීමක් එයින් සිදුවන්නේ නැහැ. ඒ නිසා කෙලෙස් රහිත ජීවිතයක් නැත්නම් කෙලෙසුන් මර්ධනය කිරීමේ ජීවිතයක් ගත කිරීම වශයෙන් තමයි කෙනෙක් තාපස පිළිවෙතක් අනුගමනය කරන්නේ. තපස්. ඒ කියන්නේ කෙලෙස් දැවීමේ පිළිවෙලක්. ඉතින් ඒ කෙලෙස් දැවීම කරන ඒ පුද්ගලයන් අතර තමන් වහන්සේගේ தත්ත්වය මහන්සි දක්වන්නේ පරම තපස්. අන්තිම ඉහළ தත්ත්වයේ ඒ කෙලෙස් යටපත් කිරීමේ වැඩපිළිවෙලෙහි මහන්සේ තදින්ම යෙදුණු කෙලෙස්. ලෝකෝ සුදං හෝමි පරම ලෝකෝ එතන ලූක කියන්නේ ඒකට තේරුම මොකද කියලා කියන්නේ. රළු පිළිවෙතේ කියන්නේ දැන් කවුරු හරි හැම විටම කැමති වන්නේ Tamanට සැප දෙනගෙන වැඩයක යෙදෙන්න. පිළිවෙතක යෙදෙන්නටනේ. දැන් ශරීරයට දැඩිසේ දුක් නම් ලැබෙන්නේ ඒ බඳු පිළිවෙතක යෙදෙන්නට නෙවෙයි කෙනෙකු කැමති. හැම කෙනෙකුම කැමති වන්නේ ශරීරයට හා සිතට සැපක් ලැබෙන විදිහට පිළිපදින. දැන් මේ මේ පිළිගත් ප්‍රතිපත්තිය එබන්ගත් නෙවෙයි. ශරීරයට දැඩිසේ දුක් දෙන ප්‍රතිපත්තිය. ඒ නිසායි දුක්ඛ දුක්ඛ කියන වචනේ තියෙන්නේ රූක්ෂ කියන එක. රූක්ෂ ප්‍රතිපත්තිය. රූක්ෂ ප්‍රතිපත්තියක යෙදී එනිසා ඒ ශරීරයට දුක් ලැබෙන එක කාරණයක් නෙවෙයි ඒකයි වඩාත්ම කැමති. කැමති සැප දෙන්නට නෙවෙයි. මොකද සැපේ කියන එක කෙනෙකුගේ සිත ඒ ලෝභාභියට ඇදගෙන යන ධර්මයක්. ඒ නිසා ශරීරයට දුක් දීම රූක්ෂ ප්‍රතිපත්තියක යෙදෙන උන්වහන්සේ යෙදුනේ පරම රූක්ෂ ප්‍රතිපත්තිය. ඒකනේ දැන් රූක්ෂ ප්‍රතිපත්තිය සමහරෙක් බොහොම පිළිගන්නවානේ. මෙදිනෙතුන් දන්නේ නැති පසුගිය කාලයක පසුගිය කාලයක කියන්නේ අවුරුදු 20 ගණනකට වැඩි කාලයක් වෙන්නට ඕන. ඒ කාලෙෙහි මේ ලංකාවේ මේ කලාපවල තාපසයෝ කියලා පිරිසක්. ඉතින් මිනිසුන් ඒ අයට කීවේ තාපස හාමුදුරුවෝ කියලා. ඉතින් සමහරු ඒ අය පාරේ යනකොට පාරේ දිගා වෙලා වගිනවා. මේ මිනිස්සු. දිගා වෙලා වගිනවා. හාමුදුරුවරුන්ට පන්සල් වල වැඩ සිටින හාමුදුරුවරුන්ට ඒ දැනන්නට පටන් ගත්තා. හොඳට කාලා දීලා ඇඳ පුටු ආදිට වෙලා සැපසේ ඉන්නවයි මේව නේද හාමුදුරුවෝ ඉන්නට ඕනෙට. එහෙම මම මට මතකයි මම කොළඹින් පිට ඒ අවස්ථාවේදී ගිහිල්ලා හිටියේ සදා කතාවක් තිබුණා මේ පසෝසක් බොහෝ දිනෙහිදී අර අර විකල්ප කියන සූත්‍රයේ කවුද මේ අර මහා ප්‍රඥාවදී ආවේ කවුද මාතංග ආ අර මාතංග පඬිතුමා වගේ මේ සඳ පලාගෙන එනවායි කියලා තාපසයා ප්‍රධාන තාපසයා. ඉතින් මිනිසුන් අහස දිහා බලාගෙන හිටියා. දැන් ඒ තාපසයා ඉන්නවා. ඒ තාපසයා ඉන්නවා මේ පුංචි ළමයි. ටික දෙනෙකු ඉසකේ කබලා සූරු අම්බවලා ඒ පාර දිගේ යනවා. යනවා. ඉතින් මේ එහෙම ආයතන මේ අපේ මිනිසුන් දැන් බෞද්ධයෝ බොහෝම කැමැති ඒ රූක්ෂ ප්‍රතිපත්තියට. සමහර විටේ මහාන කමලින් කියන්නේ ඒ රූක්ෂ ප්‍රතිපත්තියට. මෙහිම රූක්ෂ ප්‍රතිපත්තිය Tamante කරදර. මොකද ඒ අය මේ ඒ කුඩා ළමයින්ම පවා ඒක ඒක වත්තක ඒ ගැසියට ඒගොල්ලන්ට ඉන්න සලස්වලා තියෙනවා. ඉතින් ඒ ළමයි නිදාගන්න ඒ ඔක්කොම කරන්නේ ඒ ගහක් යට. කොහරදී ඉතින් මේ උපෝති මුත්ත භේසජ්‍ය ගැන කියනවා. ඒ දැනත්ත දන්න බනකුත් නැහැ. ඒ විමර්ශ කරන බනකුත් නැහැ. ඉතින් ඔය බැන බැන එයා තමයි සිංහසා. ඉතින් එහෙම ඒ රූක්ෂ ප්‍රතිපත්ති පුරණ දැන් සමහරු සිටිනවා ඒ හාමුදුරුවෝ බොහොම කිලුටු පහේ වස්ත්‍ර කියන්නේ සිවුරු ඇඳගෙන ඉන්නවනේ ඒ හඳුරන්න වඩා කැමති. මිනිසුන් තුල තිබෙනවා එහෙම ස්වභාවයක්. නිකන් අර ශරීරයට දැඩි දුක් දෙන ප්‍රතිපත්තියක යෙදෙන කෙනෙක් හොඳ කෙනෙක් හැටියට සැලකන්නට එහෙමත් පෙළඹෙනවා. නමුත් ඒ අපිරිසිදුව වාසය කිරීම මේ රූක්ෂ ප්‍රතිපත්ති වල යෙදීම කියන එක ගුණවත්කමේ මේ අංගයක් නෙවෙයි. සිල්වත්කමේද අංගයක් නෙවෙයි. කෙනෙකු ඒ පංචකාමයන්ට වැටෙන දේවල ඇලී ගලී වාසය කිරීම ඒවාට ඇල්ව බැල්ම ඇති කර ගැනීම සුදුසු නෑ භික්ෂුවක් වුණා. නමුත් ඒක අදහස් කරන්නේ නෑ. තමන් ශරීරයේ දැඩිසේ දුබ්බේ යුතුයි. එහෙම කියන්නේ. හැබැයි වික්ෂුන් වහන්සේටත් තිබෙනවා. දැන් දුතාංග කියන කොටසක් තිබෙනවා. මේක විතුන් ධර්මානි ඒ දුතාංග රක්ෂා කරන වික්ෂුන් වහන්සේගේ ප්‍රතිපත්තිය එක විදිහකට රූක්ෂ බවයි පෙනෙන්නේ. මොකද උන්වහන්සේ ඒ ඒ අභෝකාසිකාංගය රක්ෂා. ඉතින් එලිමහන වාසය කරන්නේ. එලිමහන. ඉතින් සෝසානිකාංගය රක්ෂා කරනවා. සෝහනී වාසය කරනවා. සෝසානිකාංගය රුක්ඛ මූලිකාංගය සමාදන්ව රකින්න. ඒ ගහක් යටයි වාසය කරන්නේ. විවාසය කියන්නේ. ඊළඟට මේ සපදානකාරිකාංගයේ ආරක්ෂා කරනවා. ගෙපිලි වලින් පිඩිසුලා වැඩයි තමන් වහන්සේගේ දානය සොයා ගන්න. පින්ඩපාතිකාංගයේ ආරක්ෂා කරනවා. පින්ඩපාතිහිම වඩිනවා. එහෙම මිසක ගායකයන්ගේ ඒ ශ්‍රද්ධාවතුන්ගේ නිමන්ත්‍රණ ආරාධනා පිළිගෙන ඒ ගෙවලට වඩින්නෙත් නැහැ. එහෙම ප්‍රතිපත්තිත් තියෙනවා. ඒ ශාසනයෙහි කියන. දැන් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. මේ ඒ කාලේ තාපසයන් පිළිගෙන තිබුණා. ඒ ප්‍රතිපත්ති උන්වහන්සේ පිළිගත්තා. ඒවා කරලා බැලුවා. උන්වහන්සේ ඒවා කරලා බැලුවා. උන්වහන්සේ තව කරපු ඒවා මේ අර අර හත යෝගයේ කියන ඉති දැක්වෙන පරිදි හුස්ම ගැනීම නවත්වාගෙන මේ සිටියේ ඒවත් කළා. ඒ නොකල දෙයක් නැමේ ඉදිරියට කියන ඒවායේ එනවා උන්වහන්සේ වෙනකක් තබා මේ අසුචි මුත්‍ර කියන මේවාද ඒ ආහාර වශයෙන් මේ ප්‍රයෝජනෙට ගත්තා. එහෙම නැති වුණාම මේ කුඩා වස්සන් තරුණ වස්සන් ඒ වස්සන්ගේ මේ මල ගොම අසුචි ඒවා ආහාර වශයෙන් ගත්තා. මොකද ඒ ඒ කාලේ පිළිගෙන තිබුණු හැටි. ඒ නිසා උන්වහන්සේ ලූකෝ සුදම්හෝනි පරම ලූකෝ. ජේගුච්චී සුදම්හෝනි. ජේගුච්චී කියන්නේ යමක් පිළිකුල් කොට සැලකීමන. ඉතින් උන්වහන්සේ පිළිකුල් කොට සැලකන යම් අකුසල් කියන යමක් වේ නම් ඒවා පදින්න පිළිකුල් කරන. පරම ජේගුච්චී. පරිවිත්තෝ සුදම්හෝනි පරම පරිවිත්තෝ. පවිත්‍ත කියන්නේ විවේකය. අන්‍යයන් සමග එක්වන්නේ නැතිව තනිව වාසය කිරීම. එකලාව, හුදකලාව වාසය. ඒ හුදකලාව වාසය කරන්නන් අතර උන්වහන්සේ පරම පවිවේකයෙන් යුක්ත වෙනවා. දැන් මේ පවිවේකයේ කියන එක අපේ උන්වහන්සේ බුද්ධත්වයට පරිණ වදාලාට පස්සේ පවිවේකයක් පිළිබඳව වදාළා. ඒ පවිවේකී කියන්නේ පවිවේක කතා කියලා කියන්නේ දස කතා වස්තුන් අතර එකක් වෙනවා පවිවේක කතා. ඒ පවිවේක කතායි කියන්නේ ධම්මසංයුක්නිකාවෙන් වෙන්න. ධම්මසංයුක්නිකාවෙන් කියන්නේ සමූහයාගෙන් වෙන්න. සමූහයාගෙන් වෙන්න සුබකලාව එතකොට ලැබෙනවා කාය විවේකය. ඊළඟට චිත්ත විවේකය. චිත්ත විවේකය කියන්නේ මේ සිතට බොහොම කරදර ගෙන දෙන කරුණු පහක් තිබෙනවානේ. සිත දුර්වල කරන සිතෙහි හටගන්නා නුවණ දුර්වල කරන ප්‍රඥාය දුබලීකරණී ඒ සිත සිත දුර්වල කරන ධර්ම පහ නැත්නම් නීවරණ වශයෙන් දක්වන නීවරණ පහ දැන් ඒවායින් සිත ඉවත් කරගෙන වෙන් කර ගැනීම තමයි ඒ චිත්ත විවේකයෙන් අදහස් කරන්නේ අන්තික උපදී විවේකය උපදී කියන්නේ මේ කෙලෙස් කියලා කියන්නේ. පංචස්කන්ධයකට කියනවා උපදී කියන්නේ. ඒ උපාදානයන්ගෙන් අල්ලා ගන්න ලබන ස්කන්ධ පංචකයටත් උපදී කියලා. ඒ ක්ලේශ උපදී ස්කන්ධ උපදී කියලා එහෙම කියන්නේ. ක්ලේශ උපදී. ක්ලේශ උපදී ස්කන්ධ උපදී. ඒ <clears throat> ඒ උපදීන්ගෙන් වෙන්ද වාසය කිරීම. ඒකට කෙලෙතුන් නැති කිරීම. මේ උපදී කියන එක නිවනට පාවිච්චි එතකොට මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා උපදි විවේකී කියන්නේ නිවන. උපදි විවේකී නිවනට මොකද පංචස්කන්ධ උපදි කෙලේශ උපදි ඒ නිවනේ නෑ ඒ වෙන් වුණා. ඒ විවේක කියන වචනය නිවන පිළිබඳව පාවිච්චි කරනවානේ. නිවන ගැන කියනවානේ විවේකත්වෝ කියන්නේ. නිස්කරණත්වෝ විවේකක්. අසංඛතත්ව අමතක්. ඒ විවේකාර්ථය කියන්නේ කෙලසුන්ගෙන් වෙන් වුණු ස්කන්ධයන්ගෙන් වෙන් වුණු බව නිවන. ඒ නිසා විවේකාර්ථය කියන්නේ. අනේ විවේකය දැන් ඒ පවිවේකයේ කියන එක ඒ පවිවේක කතා කියලා කියනවා. පවිවේක කතා කියන්නේ තමාත් ඒ පවිවේකෙහි යෙදෙන අතර අන්‍යයන්ටද ඒ පවිවේකෙහි අගය කියා දීම කී කියාදී ඔවුනදේ පවිවේකෙහි යෙදවීම. අන ඒක වික්ෂුන් වහන්සේගේ බලාපොරොත්තු වෙන කරුණක්. අර දස කතා වස්තුන්ගෙන් යුක්ත වික්ෂුන් ගැන ඇහුවේ බුදුරජාණන් වහන්සේ. අර පුන්න මන්තානි පුත්ත හඳුරන් ගැන හිමිනව නේද? පුන්න පුන්න මන්තානි පුත්තද නැත්නම් පුන්න නෑ. පුන්න මන්තානි පුත්ත නෙමෙයි. පුන්න තව හඳුනනමක් හිටියේ කොහෙද? පුන්න සුනාකරම් නේ ඒත් පුණ්ණාම්දුරනේ ආ මේ සුණාපරංකයට වැඩි පුණ්ණාම් ඒ හාමුදුරුව තමයි දස කතාවක් තුන්ගෙන් වික්කව සිටියයි කියන්නේ ඒ නේ දස කතා දස කතා කියන්නේ වික්ෂුණට තමනු තමන් ඒ මේ එන දස කතාවක් කියන්නේ දස කතා කියන්නේ අපිච්චතා සම්පුත්තිතා අපිච්ච කතා කියලා කියනවා අපිච්චතා සම්පුත්තිතා පවිවේකතා අසංසද්දතා සංසද්දතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඔය විදිහට එන 10ක් කියන්නේ අන්න ඒවා. ඒවා තමනුත් ඒ ඒවා යෙදෙනි අන්යන්ටද එහි අගේ කියනවා. ඒවා යෙදෙන්නට ඕනගේ සිත්සපන්ද නම් වෙනවා. මේ වික්ෂුන් වහන්සේ. දැන් මෙතන කවිදේකී කියන එකෙන් මේ අදහස් කරන්නේ උන්වහන්සේ සමූහයකින් දෙන්නුනා. තනිව ගත කළා කියන්නේ. පවිත්තු හොති පරම පවිත්තු. తత్రాసు මේ ඉදම් සාරිපුත්ත තපස්සිතාය හොති. ඉතින් තමන් වහන්සේ ඒ කාලෙහි ඉතිරු ඒ තපස්සී කියන මේ කෙලස් පැවීම නැත් කියන ඒ පිළිවෙත තව දුරටත් උන්වහන්සේ විස්තර කරා. කොහොමද? අචේලකෝ හෝමි. උන්වහන්සේ අචේලකෙක් වුණා. අචේලකෝ හෝමි කියන්නේ වස්ත්‍ර නැති වෙන්නේ කියන්නේ. චේල කියන්නේ වස්ත්‍රය. ඒකට වස්ත්‍ර නැතිව ඉන්න එක්කෙනා අචේලක කියන්නේ. මොනේ ඉන්නේ? නිවස්ත්‍රය. අචේලකෝ හෝමි. හෝමි මුක්තාචාර ආචාර ධර්ම කියලා මිනිසුන් අතර තිබෙනවා. ආචාර ධර්මය කියන්නේ දැන් ඒ අපේක්ෂා කරන හොඳ සිරිත් හැටියට දක්වනවා විසුණු වහන්සේට ඒවා නියම කරලා තියෙනවා. ඒ මල මූත්‍ර පහ කරන විට සිටගෙන මල මූත්‍ර පහ කිරීම වැරදි. දැන් ඒ ආචාර්ය වහන්සේ අත්හැරලා කරලා ඒ කාලේදී සිටගෙන ඒ කටයුතු කළේ මුත්තාචාරෝ කියන්නේ ඒකයි. ආචාර්ය මේ පිළිගන්න ආචාර්ය අත්හැරලා. මුත්තාචාරෝ හෝමි. අචේලකෝ හෝමි මුත්තාචා. ඉතින් ඒක මේ තපස්සී ගුණයක් හැටියට පිළිගත් එකක්. මුත්තාචා. ඊළඟට ඒ එහෙම කියලා නේද මුත්තාචා. ආචාර ශිෂ්ට පුලාචාරය. ඒ අත්හැරලා. ශිෂ්ටකම්. දැන් එහෙම නේද එහෙම ඒ පිළිගත්තේ ඒ ඒ ශිෂ්ටකම් කියන ඒවා සමාජාන්වත් වෙනස් වෙනවා. නමුත් ඒ පෙරදිග සමාජයේ විශේෂයෙන්ම දඹදිව මේ මිනිසුන් ඉතා හොඳ ශිෂ්ට සම්පන්න සිරිත් අනුගමනය කළා. දැන් බුදුරජාණන් වහන්සේ අපට මේ රත්නත්‍රයේ සරණ ගිය උපාසකයෙකු විසින් පංචශීලය ආරක්ෂා කරන්නට නියම කරගන්න. පංචශීල රැකිය යුතු බව දක්වයි. එමත් නිසා ඒ බුදුරජාණන් වහන්සේම අතිකල මතුකල සිල් පහක් නෙවෙයි. ඒ කාලේ මිනිසුන් ඒ සිල් පිළිපැද්දා. පිළිපැද්ද ශිෂ්ට මිනිස්සු. එනිසායි ඒක ශිෂ්ට මිනිසුන්ගේ මේ චරිතයේ පිළිබඳව දැක්වෙන හොඳ කරුණු පහක් මේවායින් වැළකීම බුදුරජාණන් වහන්සේ ඒක පිළිගෙන අපටද ඒ පංචශීලයේ ආරක්ෂා කරන්න ඒ වැරදි පහෙන් වෙන්වන්නට සිල්වත් උපාසකයෙකු වීම සඳහා ඒ වයින් වෙන් වෙන්නට ඉන්නේ වෙනකල දැන් ඒ නිසායි ඒ කාලේ තිබුණා එහෙම පිළිගැනීම දැන් වර්තමානයේදී වුණා ශිෂ්ට මිනිසුන්ගේ යම් පිළිගැනීම් තිබෙනවා ඒ වාට පටහැනිව යමෙක් ක්‍රියා කරනවා නම් එවිට ඒකේ තිබෙනවා මේ දකින්න ඕන කෙනෙකුට ඒක කැපිලා තියෙනවා ඒකේ වරදක් තියෙනවා ඒක ඒ තනත්තා හැදුණු කෙනෙක් නෙවෙයි ශිෂ්ට කෙනෙක් නෙවෙයි ඒ එහෙමනේ කතා බහ වුණා අපි කතා කරන විදිහ ශිෂ්ට වචන වලින් කතා කරනවා. ශිෂ්ට. මොකද කවුරුවත් කැමති නැහැ මේ නොමනා වචනයකින් Tamanට සංග්‍රහ කරනවා කවුරුවත් මොනම කෙනෙක්. සමහර විටක මේ ත්‍රිසංගත සතුන් පවා කැමති නැහැ. කැමති නැහැ. ඉතින් ඉතින් හොඳ වචනයෙන් කතා කිරීම. ඒක අපිට හුඟක් වැඩි විදමක් කියන්නේ කන්නේ ඒ කතා කිරීමෙන් Tamanට සිදුවන පාඩුවක් නෑ Tamanට යහපතක් හොඳක් වෙනවා මිසක ඒක පාඩුවක් වන්නේ නෑ අනිත් එක අහන එක්කෙනාට ඒ වචනය Taman කියන්නේ කතා කරන්නේ යමෙකුට නම් ඒක නැත්තාගේ සිත රිදෙන්නේ සිත රිදෙන්නේ සමහර විට ඒක ඒ දැනත්තාට මේ තමා පිළිබඳව උසස් හැඟීමක් ඇතිවන්නට පුළුවන් එහෙම වචන කතා නමුත් කවුරුවත් පුරුදු වෙලා තිබෙනවා නම් හැමතිස්සෙම මේ නොහොබිනා වචනවලින් අන්‍යයන්ට ආමන්ත්‍රණය කරන්න කතා කරන්න එවිට අනිත් අය කියන්නේ මොකක්ද? නැහැදිච්ච මිනිහෙක් කියලා කියනවා. නැහැදුරු මිනිහෙක් කියලා කියනවා. එතකොට හැදුණු කමක් පිරෙන්නට ඕනේ. හැදුණු කම. ඒකම තමයි හැදීම ගැන සංස්කෘතිය ගැන කියන්නේ. ඒ තමයි හැදීමයි. එංගර එක එක එක එක જાතිින්දී තිබෙනවා ඒ ශිෂ්ට ගති ශිෂ්ට ගති දැන් මේ කියන ඒවා කියනකොට තේනෙවි ඒවායේ මේ මේ ශිෂ්ට සමාජය ශිෂ්ටයි කියලා පිළිගත් ඒවා නෙමෙයි දැන් ඊළඟට කියන බුද්ධාචාරෝ කියන පිළිගත් ආචාර ධර්ම උනාගේ අත්‍යවශ්‍යයි මුත්තාචාර ඊළඟට එනවා හත්තාප ලේඛනෝ කියන ඉතින් ඒ හත්තාප ලේඛනෝ කියන්නේ අත ලෙවකෑම කියන එක නේද? ඔබ කියලා කියන්නේ එහෙම නේද? දැන් අත ලෙවකෑම ආ එතකොට හත්තාප ලේඛන කියන්නේ අත පාවිච්චි කරනවා හරියට දන් දක්වන. ඒ මල මුත්‍ර පහ කිරීම සඳහා වෙන වතුරේ සෙවීම කරන්නේ නැහැ. අත පාවිච්චි කරන්නේ. හරියට මේ දැන් වික්ෂුන් වහන්සේටත් නියමයක් තියෙනවා. අර කූරු පාවිච්චි කරනවා. කූරු කියන්නේ ඉරට කැඩෙන වගේ දේවල්. ඒ මල පහ කරන කියනවනේ. ඉතින් ඒ ස්ථානේ පවිත්‍ර කිරීමට. එහෙම එනවා. දැන් මේ අය අතල් පාවිච්චි කරන්නේ මේ සඳහා. ඒ දැන් මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එහෙම කළා. අත්තාප ලේඛනෝ නේහි බද්ධන්තිකෝ ඊළඟට ආහාර පිළිබඳව කියනවා නේහි බද්ධන්තිකෝ එන්න කවුරු හරි දැන් ඔහුන තපස් ජීවිතයක් ගත කරන කෙනෙකුට ඕන තරම් ශ්‍රාවකයෝ ඇති වෙනවනේ ඕන තරම් ඇති දැන් ඔය මක්කලි ගෝසාල යන්නේ ආයතත් හිටියා බොහොම විශාල ශ්‍රාවක පිරිසක්. දැන් ඒ වගේ මේ විදිහේ පිළිවෙත් පුරන අයට ඉන්දියාව විශේෂයෙන්ම බොහොම සලකන. එනකොට මේ සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය නෙවෙයි මේ සාදු ජනදෙන ප්‍රතිපත්තියක යෙදෙන්නට කොයිතරම් ආත්ම ශක්තියක් මේ තැනට තිබේද? ඉතින් ඒ අය පිළිගන්න හැටියට සැප ලබමින් සපත් ලබන්නට බෑ. සපත් ලබා බලාපොරොත්තු වන තැනට ඒ සැපයෙන් සැපේ ලබන්නට බෑ. දුකකින්මයි සැපේ ලබන්නට තියෙන්නේ. කියලා එහෙම පිළිගැනීමකුත් තියෙනවා. එබැවින් මේ උසස් සැපයක් බලාපොරොත්තුව දුක් විඳින කෙනෙකුට සලකන්නට ලෑස්ති වන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය හිතනවා මෙවන් දෙකට කරන සංග්‍රහය දෙන දාණය මහත්ඵල මහාන් සංසය ලැබෙන එකක්. එබැවින් ඒහි බබ්දන්ති. මෙහාට අපි කියන වචන වලින් දැන් වික්ෂුන් වහන්සේට කතා කරනවා නම් වඩින්න ස්වාමී. මෙහාට වඩින්න. ඉතින් මොකටද මේ Taman යමක් පිළිගන්නන්නද? නමුත් එහෙම කරලා කැඳවීම කරලා දෙනු ලබන දෙයක් පිළිගන්නේ නැහැ. නෑ ඒහි බබ්දන්ති. එන්නේ මේ ගම්බේයි කියලා පිළිගන්නුවට එහෙම පිළිගැනීමක් කරන්නේ ආහා ඒවා ප්‍රතික්ෂේප කරනවා යන්නේ නෑ ඒවා පිළිගන්නට මේ ඒහි බද්දම් නැතිත්ත බද්දම්ති ස්වාමීන් වහන්සේ නවතින්නේ මම මේ ජීරදේ පිළිගන්නට කියලා නවතින්නට ඒ කියලා කියනවනේ චිත්ත බද්දම්තිකෝ පිළිගන්නේ නෑ ස්වාමීනි නැවතී සිටින්න උමනවතින්නට මේ පිළිගන්න පිළිගන්න ඒ ආහාරය පිළිගන්නේ නෑ නතිත්ත බද්ධන්ති. නාභි හතං නාභි හතං කියන්නේ අභිහත අභිහත කියන්නේ දිනෙද්දන එකනේ. ඔක කියලා තියෙන කොහමද? ඈ? පළමු කොට ගෙනත් දෙනවා. ඒ ගෙනවිත් දෙන දේ පිළිගන්නේ නැහැ. එහෙම පිළිගන්නේ නැහැ. මොකද මේ තාපස පිළිවෙතට එය විරුද්ධ එකක්. නෑ උද්දේශ කතාවක්. නෞද්දිෂ්ඨ කතාන් කියන්නේ දැන් මෙය මේ පිළිවෙල කලේ ඔබ වහන්සේ උදෙසාමය කියා පිළිගන්නද බාර ගන්න. ඔබ වහන්සේට පිළිගැන්වීම සඳහායි ඔබ වහන්සේ උදෙසාමයි මෙය ගෙනාවේ මෙය පිළිවෙල කලේ කියලා. ඒක උද්දිෂ්ඨ කතාන් කියන්නේ ඒක උදෙසා කරන ලද කියන්නේ. ඒක පිළිගන්නේ නැහැ. නෞද්දිෂ්ඨ කතාව. නිමන්තනං සාදියාමි ආරාධනා බාරගන්නේ නැහැ නිමන්තනය ස්වාමීනි අපේ ගෙදරට වදින්නේ නැත්නම් අපේ නිවිගෙට දාමේ අද දාමේ හරි මොකක් හරි කියලා එහෙම ආරාධනයක් කරනවානේ ඒ ආරාධනා සාදියාමි පිළිගන්නේ සාදියාවි සෝන කුම්භිමුඛා පටිග්ගන්හාමි කුම්භිමුඛා කියන්නේ කුම්භිය කියන්නේ කලයනේ ඒ කලයෙන් අරගේ කලේ මුඛ කියන්නේ කතනේ. ඒ කතින් අරගෙන දෙන යමක් වීමක් ඒක පිළිගන්නේ නැහැ. මේ කුම්භිකා. මොකද ඒ ඒ කුම්භියට කරන කරදරයක් වෙනවා ඒක. ඒ කලයට කරන හිරිහැරයක්. ඒ නිසා ඒ ඒ කලේ මුවෙන් ගෙනවිත් දෙන ආරම්භයක දෙයක් පිළිගන්නේ. මේ කුම්භිකා පටින් ගන්න. ආමි. මේ කටෝපි කටෝපි මුඛා කටෝපි කියන්නේ සැලිය සැලියෙන් අරන් දෙන දේවල් ගන්නෙ නෑ සැලිය ඒ සැලියට කරන කරදරයක් කිරිහැරයක් ඒ නිසා බාර ගන්න කටෝපි මුඛා ප්‍රතිග්‍රහණ නෑ ඒලක මම කරා ඒලක කියන්නේ ඉලිපත්තනේ ඒ ඉලිපත්ත අතරින් ගුණ දෙන දේ බාර ගන්න නැහැ ඒක ඉලිපත්තට කරපු කරදරයක් කිරිහැරයක් න ඒලක මන්තර න දණ්ඩ මන්තර දණ්ඩ කියන්නේ දණ්ඩා ඒ අතරින් ගෙනවිත් දෙන එක බාර ගන්නෙ නැහැ ඒක දණ්ඩයට කරන පිරිහරයක් දණ්ඩ මන්තර න මුසල මන්තර මුසලේ කියන්නේ මොහොල මොහොල් ගන්න කියන්නේ ඒ අතරින් ගෙනවිත් දෙන දේ බාර ගන්නෙ නැහැ න මුසල මන්තර න දින්නම් ගුංජමානා දෙන්නේ ආහාර ගනිමින් ඉන්න තැන ඒ දෙන්නේක ආහාර ගනිමින් ඉන්න තැන කෙනෙක් නැගිටලා යමක් Tamanට පිළිගන්වන්නට එනවා නම් ඒක බාර ගන්නෙ නෑ මොකද ඔහුගේ ආහාර කුසට කරදරයක් වෙනවා ආහාර ගැන සිටින ඔහුට ඒක කරදරයක් කියලා වෙනවා ඒක නිසා ගන්නවා න ගබ්බිනියා ජග්ගරණ ස්ත්‍රියකගෙන් බාර ගන්නවා හේතුව ජඩට කරදරයක් වෙන්නේ නැහැ. ආ ජඩින් සිටින දරුවාට කරදරයක් ඒක. ඒ නිසා ගර්භිණියකකින් බාර ගන්නවා. නපායමානාය කිරිපෝමින් සිටින. ඒ කියන්නේ දරුවෙකුට මේ කිරිපෝන ඒ මෑණියකකින් බාර ගන්නෙ නැහැ. ඒ මොකද ඒ දරුවාගේ කිරිපැදීමට ඒක කරද ඉරියරයක් තමයි. පායමාන. න පුරිසන්තර ගතාය. පුරිසන්තර ගතාය කියන්නේ පුරුෂයෙකු හා ගිය එබැවින් විවාහ පත්‍රයකෙන් බාරගන්නේ නැත්තේ ඇගේ මේ ඒ අමුසමි ජීවිතයේට එයින් බලාපොරොත්තු වෙන යම් සැපයක් තියෙනවනේ ඒකට කිරිහැරයක් වෙනවා පුරුෂාන්තරේ න සංකිට්ඨේසු සංකිට්ඨේසු කියන්නේ මේ ඔය දුර්භික්ෂ කාලවලදී දුර්භික්ෂ කාලවලදී ඉතිරි වූ මේ කුඹුරු කියන්නේ ඒ වී එහෙම තිබෙන ඒ තැන්වලට ගිහිල්ලා ඒ වැටිලා තිබෙන දේවල් එකතු කරගෙන දුර්භික්ෂ කාලෙදි එකතු කරගෙන ඇවිල්ලා ආහාර ඉස්සලා පිළිගැනීම කරනවා ඒ ඕතාපසයන්. එහෙම ඒවාද පිළිගන්නේ නැහැ. නසංකිත යෝගේ මොකක්ද කියලා තියෙන්නේ. ආ අර සම්මාදම් කියන්නේ ලබාගෙන ආපු එහෙම දේවල් බාරගන්නේ නැහැ සංකේතී නයත්තසා උපට්ඨිතෝ හෝති නයත්ත මක්ඛිකා සම්ද සම්දචාන යමක් යත් නයත්තසා උපට්ඨිතෝ යමක් Taman වෙතට මේ යමක් එළඹ සිටි කල් උපට්ඨිතෝ ඉදිරිපත් කළ කල්හි එය පිළිගන්නේ නැහැ. මේ යක්ක මක්ඛිකා සම්බසම්බචාරිනී. මක්ඛිකා කියන්නේ මේ මැස්සෝ. මැස්සෝ සම්බසම්බචාරිනී කියන්නේ සමූහ සමූහ වශයෙන් ඉගිලෙන්නේ. ඒ වෙන්නේ දැන් ආහාර පිටන යම් කිසි තැනක් පිට. දැන් ඒ මේ පින්ඳ බලාපොරොත්තු වෙන හෝ තමන්ගේ ආහාර පිට කර ගැනීම සඳහා යමක් සොයා ගැනීමට යන ඒ තාපසයෙකු දැකලා කවුරු හරි මේ තාපසතුමාට යමක් පිළිගන්නට ඕනේ කියලා ඉතින් කුස්සියට හරි නැත්නම් ආහාර තිබෙන තැනට හෝ යනවනේ එහෙම යන විට මේ ආහාර බඳුන් වල වසා සිටි නැස්සෝ ඉගිලෙනවා ඈ ඉගිලෙනවා එහෙම දැක්කාම ඒ ආහාරය පිළිගන්නේ නැහැ ඒ පිළිගන්නේ නැත්තේ මේවට නැත්ත වහලා කියයි කියලා නෙවෙයි. නැත්තන්ට කරදරයක් උනා ඉස්සර. නැත්තන්ට කරදරයක්. මේ සම්බ සම්බචාරය. නමච්ඡන්න මංසන්න සුරන්න නීරයන්. ඉතින් ඒවා දාරගන්නේ නැහැ. මච්ඡන්න මච්ඡන් කියන්නේ මත්ස්‍ය. මත්ස්‍ය කියන්නේ මාළු. මංකම් කියන්නේ මස්. ගැන මම කියත හැකි දියමස් ගොඩමස්. ඈ? දියමස් ගොඩමස්. මොකද දැන් ඔය මත්ස්‍ය මාංශ කියන වචනයම තමයි ඒ මස් මාළු කියලා කියන්නේ. ඒ වචනයම සිංහල කරලා මත්ස්‍ය මාංශ කියන එක මස් මාළු ඒ මත් කියලා කියන්නේ එතන මත්යන්ත. මත්යන්ත කියන්නේ අපි නිකන් මාළුවෝ කියන්නේ ආන්න. ඒ මත්යන්තයි මත් කියලා කියන්නේ. මාංශ කියලා කිව්වේ මාළු කියලා කිව්වේ අර ගොඩ සතුන්ගේ මස. මත්ය මාංශ කියන එකයි මස් මාළු. දෙනිකානේ මස් මරන්න ගැන කියන්නේ මස් මරනවා කියන්නේ කාටද? මේ මසුන් මරණ අයටනේ. මේ මස් මරන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් මස් මරන්න කියලා මස් වල මරන්න දෙයක් නැහැනේ. අපි ව්‍යවහාරයේ කියන මස් වල මරන්න දෙයක් නැහැ. මස් මරන්න කියන්නේ මේ මසුන් අල්ලන්නේ කියන්නේ. ඒ මත්ස්‍ය මාංශ. ඒකට මච්ඡන් මංසං කියන්නේ. මච්ඡන් මංසං. මේ තුන්ට මතකයේ තියෙන මම ඔව් මච්ච කියන එක ඊට කලිනුත් කියලා තියෙනවා රූපං ජීරති මච්ඡාන නාම දුක්ඛං නජීරති කියලා. ගනුදු දැනුණා ඔය කමස්සට ගියාම ඒවා කොටලා කියනවා බලා ගන්නට පුළුවන්. රූපං ජීරති මච්ඡාන මේ මච්ඡානන් තමයි මේ මච්ච වචනේ තමයි එහි පාවිච්චි කරලා තියෙන්නේ. මයන්න ඡයන්න දැදි මහ ප්‍රාණ ඡායන්න මයන්න බිඳුවා එහි තේරුම මච්ඡාමං කියන එකේ මසුන්ගේ නැත්නම් මාළුවන්ගේ කියන එක. මාළුවන්ගේ රූපේ දිරයි. මසුන්ගේ රූපේ දිරයි. ඒකයි ඒ තේරුම. එතන ලියලා තියෙන වචනවල ඉන්නේ ඒ තේරුම. ඒක නෙවෙයි කියන්නට අදහස් කරන්නේ රූපං ජීරති මච්ඡාන. මයන්න ඡයන බෙලි ඡායන්න නයන්න. ඒ ඔක්කොම අල්ප ඡයන. ඒතන මච්ච කියන්නේ මිනිසුන් කියන එක. මිනිසා කියන එකයි මච්ච. මච්ඡානම් මිනිසුන්ගේ රූපං ජීරති රූපය දිරයි. නාම ගොත්තං නම් ගොත් නිජීරති නොදිරයි. ඇයි ඒ රූපය දිරණ එකක්ම බව අප දන්නවා නේ රූපය ඒ නරුණාට පස්සේ දිරණ එකක් විතරක් නෙවෙයි මේ ඉන්නකොටත් දිව දිරා යන එකක් මේ ඉන්සාන ජරාවටපත් වෙනවායි කියන්නේ. ජරාවටපත් වෙනවායි කියන්නේ ඒ නිසා. චීර. රූපය දිරනවා. රූපය දිරනවා. පස්සේ මේ ඇට බවටපත් වෙලා පස්සේ ඇටත් දූලි බවටපත් වෙලා යනවානේ. එහෙම දිල දිරා යන බවක් මේ රූපය පිළිබඳව තියෙනවා. නාම ගෝත්‍ර කියන්නේ අපේ එක එක්කෙනාට තිබෙනවානේ නමක් තිබෙනවා ගෝත්‍රයක්. ගෝත්‍රය කියන්නේ අපි යම් යම් කොටස් වලට ගෝත්‍ර නාම තියෙනවානේ. ඒ නම් තිබෙනවා අපිට. ඒ නම් වල ඒ නම් වලින් තමයි අපව හඳුන්වන්නේ. අපව හඳුන්වන්නේ කෙනෙකුට නම් තිබෙන්නට ඕනේ. මේ අපට නම් තිබෙන්නේ අපි එකිනෙක කෙනාගෙන් වෙන් කරලා හඳුන ගන්නවා. නැත්නම් මේ අපි කවුරුත් මිනිසුන් ඒ නිසා හැම දිනාටම කතා කරනකොට මිනිහෝ කියලා කතා කරුවොත් ඉතින් කොයි එක්කෙනාටද කියලා දන්නේ නැහැ. කොයි එක්කෙනාටද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ තනත්තාව හඳුනගන්නට නමක් තියෙනවා. නම. ඒ වගේම ඉතින් මිනිසුන්ට තිබෙනවා ඒ මිනිසුන්ගේ ඒක ස්වභාව වශයෙන් ඔවුන් යම් යම් පවුලකට පවුල් සමූහයකට ඉන්දිය પરම්පරාවන්ට අයිති. අයි. එබැවින් ඔවුන්ට යම් પરම්පරා නාමයක්. ඒක තමයි ගෝත්‍ර නාමය කියන්නේ. එහෙම එකක් තියෙනවා. ඒවායේ මොනාද තිබෙන්නේ දිරන්න. නමක් විතරයි. නමක් විතරයි ඒ නිසා දිරන්න දෙයක් නැහැ. දිරන්න දෙයක්. මේ නමයි කියන්නේ හුදු ප්‍රඥාක්තියක්. ඉතින් ප්‍රඥප්තිය. දැන් මට තිබෙනවා නම. ඒ නමේ මොනවද දිරන්නට තියෙන්නේ? ඒක දිරන එකක් නෙවෙයි. ඒ නම දිරන්නේ නැහැ. නම දිරන්නට ඒක ඒ නම පරමාර්ථ වශයෙන් ඇති වුණු එකක් හෝ පවතින එකක් හෝ නැති වෙන එකක් නෙවෙයි. මේ කවුරුත් එකතු වෙලා මේ විවහාර කරන දෙයක් විතරයි. ඒ නම පාවිච්චි කරන්නේ නැතුව වෙන නමක් කියත හැකි වුණා නේ කියත හැකි ඒ ඒ නමේ දිරන්න දෙයක් රූපයේ තිබෙනවා දිරන්න දිරන බවක්ම තියෙනවා රූපේ එනකොට රූපය ඇති වෙන එකක් නැති වෙන එකක් ඇති වෙලා නැති වෙන ඇති වෙලා නැති ඉතින් අපි රූපයයි කියලා ගත් මේ ශරීරය යම් අවස්ථාවකදී මේ ශරීරය ඇතුළු කොට පැවති සිට මේ ශරීරයෙන් ගිලිහෙනවා. ඒ සිතත් සමගම මේ ශරීරය ක්‍රියා කරවන්නට පුළුවන්කම ඇති වුණේ සිත නිසායි. ඒ සිතත් තිබෙන තුරු නැවත නැවතත් මේ ශරීරෙහි හටගන්නා කර්මජ රූපේ කියලා කොටසකුත් තියෙනවා. ඒ කර්මජ රූප වල තිබෙන ජීවිතේන්ද්‍රිය කියලා එකක් තිබෙනවා. ඒ තමයි මේ අපි ප්‍රාණය කියලා කියන්නේ. ප්‍රාණය කියලා කියන්නේ ප්‍රාණය කියලා කියන්නේ කෙනෙක් මේ හුස්ම නෙවෙයි. ඒ හුස්මද කියන්නේ ආස්වාස්තේ ප්‍රස්වාසයේ කියලානේ. ඒක නෙවෙයි ප්‍රාණය කියන්නේ. ඒ ප්‍රාණය කියන එක පරමාර්ථ වශයෙන් ගන්න. ප්‍රාණය කියන්නේ මේ සම්මුති ව්‍යවහාරයක්. ඒ ප්‍රාණය කියන්නේ. සමහරු කියනවා පණිගියයි කියලා. ඒ ඒ ප්‍රාණය කියන එකෙන් දක්වන්නේ ජීවිතේන්ද්‍රියයි කියන රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. ඒ ජීවිතේන්ද්‍රිය රූපයන් සිතත් ඒ ජීවිතේන්ද්‍රිය රූපය පවතින තාක් කල්ම කර්මජ රූපත් ඇති වෙනවා ඒ කර්මජ රූපයන්ගේ තිබෙනවා කර්මජ තේජෝ ධාතුව කියලා එක. කර්මජ තේජෝ ධාතුව. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ කර්මයෙන් හට ගන්නා තේජෝ ධාතුව. ඒ කර්මයෙන් හට ගන්නා තේජෝ ධාතුව කීපාකාරයක මේ ශරීරෙහි පවතින. ඒ එකක් තමයි මේ අපට බඩගින්න සුභාව ඇති කරන ඒ ගින්නක්. ඒකත් කර්මයෙන් ඇතිවන එකක්. එන්පයි ඒ ගින්න ඉතා හොඳ කර්ම කරලා උපන් අයට ඒ ඒ ගින්න සමව පවතිනවා කියලා සමව ඒ කියන්නේ දැන් ඒ චක්‍රවර්ති රජතුමාගේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පවත්නා වූ ඒ ගින්න පිළිබඳව කියනවා ආහාර පැතවන ගින්න. ඒද කියන්නේ සම වේපාකිනියා ගහමියා සමන්නාගතෝ හෝති. සම වේපාකිනියා ගහමියා. ඒ කියේ වේපාකිනියා කියන්නේ විපාක වශයෙන් ලැබෙන ගාමියා සමන් ඒ ගින්න මේ කියන්නේ මේ ආහාර පැතවන ගින්නෙන් යුක්ත කෙනෙකු වේ. දැන් සමහරු අපාතර සිටිනවා ඒ අයට තිබෙන්නේ විෂම ගින්න. ඒ විෂම ගින්න තිබෙන කෙනෙකුගේ ශරීරය තුළට කොයිතරම් ආහාර ඇතුළු කළාම දව දවා යවනවා. ඒවා දැවි යනවා. එයින් එතරම් පෝෂණයක් ශරීරයට ලැබෙන්නේ නැහැ. ලැබෙන විෂම ගින්න තිබෙන අය. තවත් අය මම ගින්න ඇති අය. ඒ මඳගින්න ඇති අයගේ අය ගනු ලබන ආහාරද මනසේ රසවලා ශරීරයට පෝෂණය ලබා දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒ ඒකත් ඒ ගින්නේ තිබෙන අඩුපාඩුවක්. එහෙම නෙමෙයි සමගින්නක් තිබෙනවා නම් ඒ සමගින්න තිබෙන තැනකාගේ ශරීරයට ඇතිවන ඒ ආහාර පාන හරියට හොඳ හැටි ඒ දිරා ශරීරයේ ඒ පෝෂණ ගුණය හොඳ හැටි ලැබෙන. දැන් සමහර අවස්ථා පිළිනවා ඒ ගින්න. ඒ ගින්න අඩු වැඩි වෙන, විෂම වෙන හිම අවස්ථා වෙනත් කරුණු දීති කොටගෙන ඒවාට වෛද්‍යවරුන් ප්‍රතිකාර කරනවා. ඒ ප්‍රතිකාර කොට ඒ ගින්නේ සමතාවේ ඇති කරනවා. දැන් බුදුරජාණන් වහන්සේට ඒ නිසා ඕනෑම ආහාරයක් දිරවීමේ ශක්තිය උන්වහන්සේට තිබුණා. එබැවින් ඇතැම් අවස්ථාවලදී මේ පින්තුන්ට මතක ඇති උන්වහන්සේට පිළිගන්න වූ අර අවසාන ආහාරය සූකර මද්දවය කියන ඒ ඒ සූකර මද්දවය පිළිගන්නු අවස්ථාවේදී තමන් වහන්සේට පමණක් එය පිළිගන්නන්නට අනිත් භික්ෂුන් වහන්සේලාට එය මේ දොඩන්නට පිළිගන්වන්නට පායේ කියලා බුදුරජාණන් වහන්සේ නියම කළේ උන්වහන්සේට මිසක ඒ ආහාරය දිරවන්නට පුළුවන් බවක් අන්‍ය භික්ෂුන් වහන්සේට නැහැ. ඒක හේතු වශයෙන් දක්වන්නේ දෙවිවරු දිව්‍ය ඕජස්. ඒක දහාලුවයි. මේ ඉබඳු ආහාරයක් වුවද පැතවන්නට ශක්තිය බුදුරජාණන් වහන්සේට තිබුණා. කාට හරි ඒ කර්මය නිසා ලැබෙන ඒ ගින්න හේතු කොටගෙන දැන් ඒ සම ගින්නක් කෙනෙකුට තිබේ නම් ඒ තනත්තා ශරීර වශයෙන් සැලකෙන විට ශක්තිමත් ශරීරයක් ඇති කෙනෙක්. ශක්තිමත් ශරීරය. ඒ තරම්ම ඔහුට ආහාර පානම ඕනේ නැහැ. අනේ ඒ මක්නිසාද ලැබෙන ආහාර පානයෙන් හොඳම පෝෂණයක් ඔහුට ලැබෙනවා. ඒවා මනාප පරිදි සුදු හොඳ හැටියට දිරවන බැරි. එහෙම දැක්කා. දැන් අනේ කර්මය නිසා. දැන් අපි මේ කතාවට එනවා නම් නමච්ඡන්න මංසන්න සුරන්න මේරය. සුරා මේරය කියලා කියන්නේ ඒ සුරා ගන්නෙත් නෑ මේරය ගන්නෙත් නෑ. මේ දෙක පිළිබඳ තියෙනවා විස්තර. ඒ සුරාව කියන්නේ මත් වෙන්නට එකනේ මේරය නොපැතුණු එකක්. සුරා මේරය තුසෝදකන තුසෝදකන් තිවාදි තුසෝදකේ කියන්නේ මේ දහිය වතුර මොන හරි එම වතුරක් ඒ යම් යම් දේවල් පැටවලා හදාගන්න දේවල් තියෙන ඒවා තුසෝදකම් පිවාමි සෝ ඒකාගාරිකෝ හෝමි ඒකා ලෝකිකෝ ඒකාගාරිකෝ හෝමි කියන්නේ එක gederekin පමණයි පින්ඩය ලබා ගන්න. ආහාරය ලබා ගන්නට ගන්නේ එකම gedereki. ඒ එක gedereකට පැමිණිලා එහිදී මොනවද ලැබුණේ? ඊට වඩා දෙයක් තව හොයන්නේ. ඒකයි ඒකාදාය. ඇතම අවස්ථාවලදී ඒක ඒකා ලෝපිකෝ. එක ආලෝකයක් විතරයි. ඒක අපි කියමු එක බබ්බුලක් විතරයි වගේ. ඒකාගාරිකෝ ඒකා ලෝකේ. ද්වාගාරිකෝ වා භූමි ද්වාලෝකේ. ඇතැම් විටක ගෙවල් දෙකකට යනවා. එහෙම නැත්නම් මේ ආලෝක දෙකක් ගන්න. ද්වාලෝකේ. ඒ විදිහට තේයාල කරලා සත්තාගාරිකෝ වා භූමි සත්තාමි. ගෙවල් හතකට යනවා. ආලෝක හතක් ගන්න. ඒකිස්සාපි දත්‍යායාපේදී ද්විහිති දත්තිහි යාපේමි. සත්තිහිති දත්තිහි යාපේමි. මේ දත්ති කියන්නේ භාජනයක් නේ. දත්ති කියන්නේ කුඩා භාජනයක්. ඈ? ඈ? ඒ භාජනය බබ්දෙන බබ් දාලා දෙන කැටි තියෙන ඒක කුඩා කැටි. එහෙම එක කටි කැටියක දෙන දතින් යැපෙන. ඒ ඒකී කාපි දත්තියා යාපේමි. ද්විහිති දත්තිහි එක්ක දෙකකින් පීවිති ඒව සත්ත්‍හිති කියලා සත දක්වා දක්වලා තිබෙනවා යාපේ. ඒකාහිකම්පි ආහාරං ආහාරේ යම් සතියක් ගතොත් ඒ සතියේයි එක දවසක් පමණක් ආහාර ගන්න. එක දවසයි ගන්න. ඒකාහිකම්පි කියන්නේ ඒකයි. ඒ ආහ ඒකාහිකම්පි ආහාරං ආහාරේ. ද්විහිකම්පි දවස් දෙකක්. සත්තාහිකම්පි ආහාරං ආහාරේ. ඉති ඒව රූපං අද්ධමාතිකම්පි පర్యాయ පත්භත්ත භෝජනාම යෝග මනියුක්තෝ විහරා අඩමසක් පවණක් මාසයක අඩමසක් පවණක් ආහාර ගන්නවා ඉතිරි අඩමසෙහි ආහාර ගන්නෙ නැහැ දැන් දවස් 14ක් ගන්නවා ඉතිරි දවස් 14 ගන්නෙ නැහැ මේ විදිහට එක එක ආකාරයෙන් වහන්සේ මේ දිව්‍ය දිව්‍යේ ඊළඟට එනවා සෝ සාක බක්කෝ වා හෝමි. බන්නන සාක කියන්නේ ඒවා මොනවාද? සාක කියන්නේ පොළවට. සාක. සාක බක්කෝ කියන්නේ පොළ කන. සාක බක්කෝ වා හෝ. සාමාක බක්කෝ වා හෝ. සාමාක කියන්නේ මොනවාද? බඩහම. බඩහම කියන්නේ දැන් යම් කිසි යම් කිසි බඩහම සාමාප මොනhari යොග්ගතක බඩේ වගේ ඈ බඩ හමු සාමාක බක්වා නීවාර බක්කෝ නීවාර කියන්නේ මොනවද ඈ ඌරු ඌරු තල් නීවාර හල් හල් දාපියක් ඈ නීවාර බක්කෝ වහෝ බද්දුල භක්කෝවා හෝ බද්දුල ඒ කියන්නේ නම් මේ මේ හම්වල හම් ගැනීමට හම අරගෙන ඉතිරි වෙන මොනවද ඒක දාලා තියෙන්නේ හා හම් කසතර හම් වලින් ඉතිරි වෙන හම් ලබා ගන්නට දැන් හම ලබා ගන්නවානේ සතෙකුගේ හම ඒ හමට හම බැහැර කරන දේවල් තියෙන්නේ කසට අන්න ඒවා ඒවා බුදිනවා හම් කසට බද්දුල භක්කෝවා හට භක්කෝවා හෝ හට කියන්නේ මැලියන් ගස්වල මැලියන් හට භක්කෝවා හෝ කන භක්කෝවා හෝ කන කියන්නේ තුන වර්ගයක් නේ සල් කුඩු කන භක්කෝවා හෝ ආචාම භක්කෝවා හෝ ආචාම ආචාම කියන්නේ බංකුඩ කියලා මතක තින්නේ ඈ ඔව් ඔව් බං ඇහැලියේ අඩියේ ඉතිරි වෙන ඒ දන්තුබ ආචාම භක්කෝ හිඤ්ඤාක භක්කෝ වා හෝමි හිඤ්ඤාක ඈ මුරුවට මුරුවට මොන තේරුම් ගන්නනේ හිඤ්ඤාක භක්කෝ වා හෝමි හින භක්කෝ වා හෝමි හින කියන්නේ තනකොළ හින භක්කෝ වා හෝමි ගෝමය භක්කෝ වා හෝමි අර ගොම හෝමි වනමූල පලාහාරෝ යාපේවි වනයේ කියන කැලෑවල තිබෙන මුල් ගෙඩි කියන මේවා ආහාර කොට යැපෙමි පවත්ත ඵල භෝජී පවත්ත ඵල භෝජී කියන්නේ ගස් වලින් වැටෙන දෙයක් තමන්ට ලැබෙන ඒ ආහාර සපයා ගන්න. දැන් තව ඒකනේ මහන්සි එක කාලය පවත්ත ඵල භෝජීව ගත කළයි කියලා කියන්නේ. ඒ පවත්වකල භෝජී කියන්නේ වැටෙන දෙයක්. වශයෙන් වැටෙන යම් කිසි gediyak එහෙම නැත්නම් ඵල කියන gediyමනේ. gediyak ආහාර කොට ගැනීම. එයා ආහාර ගැනීම හන්සේ වදාළ කොටස. ඊළඟට එනවා සෝ සානානිති ධාරේවි. සාන කියන්නේ හන. ඈ හන ධර්ම. ඒ කියන්නේ හන වලින් හන කියන්නේ මේ ගස් වලින් ගන්න එකක් නේ. එයයි වස්ත්‍ර වශයෙන් දරන්නේ. සානාමිති ධාරේ. මසානාමිති ධාරේ. මසාන කියේ ඒ ඒ ඉගේ හන මිශ්‍ර කරලා හදාගත් වස්ත්‍රය. මසානාමිති ධාරේ. චවබුස්වාමිති ධාරේ. චව දුස්සානිති කියන්නේ චව කියලා කියන්නේ මේ මල සිරුර. මිනිය. එතකොට මිනිය ඔතන රෙදි කියන්නේ. ඒ මිනිය ඔතන ලද රෙදි ඒ ලබාගෙන. ඒ පුරෝණ. ඒකයි චව දුස්සානිති ධාරී. පංසුකූලානිති ධාරේ. පංසුකූලේ කියන්නේ මේ මේ වැලි පස් මත දමා තිබුණු වස්ත්‍ර. පංසුකූල. දැන් ආහක දමන රෙදි කියන්නේ ඒ රෙදි කැඩෙන ඒවා එකතු කොට යම් කිසි වස්ත්‍රයක් කරලා හද ගන්නවා. දැන් භික්ෂුන් වහන්සේ පංසුකූල චීවරය ගන්න. ඒ පංසුකූල චීවරය කියන එකෙන් දැන් අප අර මේ කාවු හරි මරුණාම දින එකටත් කියනවනේ පංසුකූලය කියලා. ඒක පංසුකූලය නෙමෙයි ඒ නිසා ඒකට මතක වස්ත්‍ර කියන්නේ. එතන මතක කියලා කියන්නේ මේ මල කෙනෙකු පිළිබඳව ඒ තනත්තාට පින් පමුණවා දීම සඳහා දෙනු ලබන වස්ත්‍රය මතක වස්ත්‍රය. පංසු කූලේ කියන්නේ ඒක නෙවෙයි. පංසු කූලේ කියන්නේ මේ අහක බමලාව පංසු කියන්නේ පස් වලට. කූල කියන්නේ මුදුනටනේ. ඒ කියන්නේ පස් මත තිබුණු වස්ත්‍රයක්. පංසු කූල කියන්නේ. ඒකට හොඳ මේ කතාවක් වෙනවා. මට මතකයි විසුද්ධි මාර්ගයේදී තිබුණේ එක හාමුදුරු නම උන්වහන්සේගේ වස්ත්‍රය බොහොම දිරලා. ඒ ඒ මේ කාගෙන්වත් කියලා කාට හරි දැනුම් දීලා වස්ත්‍රයක් ලබා ගන්නට උවමනාවක් ඒ භික්ෂුන් වහන්සේට තිබුණේ නැහැ. උන්වහන්සේ මේ තමන්ට තිබෙන උවමනාකම කාටවත් කිව්වේ නැහැ. තමන්ගේ ගුරු හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුවන් හම්බ වෙන්නට ගිහින් උන්වහන්සේත් සමග මේ යම්කිසි කාරණයක් සඳහා වඩිනකොට දැක්කා තුඹසක් මත වස්ත්‍රයක් තියෙනවා. ඒ වස්ත්‍රයන් ඒ තුඹස මතට ආවේ. ඒ වගේම මේ ශරීර ශරීරයේ වුමනාවක් නේ ශරීරයේ අපිට ඇති වෙන වුමනාවක්ම් තියෙනවානේ නේ මල මුත්‍ර පහ කිරීමේ වුමනාකම් ඇති වෙනවා සමහර විටක කෙනෙකුට කොයිතරම් එය මේ කිරීමට යම්කිසි වේලාවක් නියම කරගෙන තිබුණා ඇතැම් අවස්ථා තිබෙනවා හදිසියේ එළඹෙන. එහෙම අවස්ථාවලදී සමහර විටක මේ මල මුත්‍ර වේගය ඉවසන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. තවත් අවස්ථා තිබෙනවා එහෙම ඉවසීමකින් නවත්වා ගන්නට බැරි අවස්ථා. අන්න ඒ බඳු අවස්ථාවක් එක මිනිසියෙකුට යෙදුණා. ඔහු කරේ ඔහු පරවාගෙන තිබුණු වස්ත්‍රයේගෙන එහි මල පහ කරලා එය තුමසක් මත විසි කරලා ගියා. මෙන්න මේ වස්ත්‍රයක් වමනා කර තිබුණු ආමුදුකෝ එතනින් යනකොට මේ වස්ත්‍රය දැක්කා. දැකලා වැන්නා. දැකලා වැන්නා. අන්දාමාර අනිත්හම්දුව අහනවා. අවදි ඔබ මේ තුඹසට වැන්දා නේද? මොකද දැන් තුඹසේ ඉන්නනේ නයි. නයින්ද බොහොම මිනිසුන් සමහර ගරු කරනවා. ඒ තරම්දා මේ මේ වැරදි දෘෂ්ටියක පිහිටා කරපු ක්‍රියාවක් කියන අදහස ඇතිවලා කොහොම මේ තුඹසට වැන්දනේ ස්වාමී මම වැන්දි තුඹසට නෙවේ මට මෙබඳු වුමනාවක් තිබෙනවා ඒ වුමනාව දැන් හරියනවා නමුත් මේ අවස්ථාවේදී මට සිහිුනේ මාගේ සාසු බුදුරජාණන් වහන්සේ මම උන්වහන්සේටයි මේ নমස්කාරය කියන්නේ. ඇයි? උන්වහන්සේ තිබක් පමණ තිබක් කියන්නේ යම්කිසි මැනුමක් නේ ඒ තිබක් පමණ පණුවාන ඉවත් කරලා සෝහනේ තිබුණු වස්ත්‍රයක් අරගෙනයි උන්වහන්සේ සිවුරු කරලා පෙරළුවේ. හරි. උන්වහන්සේටයි මේ මගේ নমස්කාරය දෙන්නේ. අනේ එහෙම ඒ මොකද? එතන තේනවා අල්පේච්ඡතා කියන්නේ. දැන් සමහරෙකුට ඇති වෙනවා ආශාවන් බොහොම වටිනා දෙයක්. දැන් වික්ෂුන් වහන්සේට උනත් කවුරු හරි කපි සලුවක් පූජා කරනවා. ඒක වහන්සේට අකපදයක් නෙමෙයි. එයත් පරිහරණය කරත් හැකි. නම් එබන්දක් පිළිබඳ කෙනෙකුගේ ආශාවක් තිබේ නම් ඒක වැරදි. එමකද වහන්සේ මහානකම ලබනකොට මේ මහානකමේ මහානකමේ කියන්නේ උසස් මහානකමේ කියන්නේ උපසම්පදා. මේ උපසම්පදාව ගැන අවස්ථාවේදී ප්‍රකාශ කරන එකක් තමයි සංසුකූල චීවරං නිස්සාය මේ පබ්බජ්ජා. අදී පරිද්ද සංසුකූල චීවරයෙන් යැපීමට සනිටුහන් කරගෙන පැමිණෙන පැවිද්දා. කියන්නේ වෙන මොනවා නැති වුණත් පංසුකූල චීවරය සොයාගෙන කරවන්නට සූදානම්. ඉතින් ඒක බොහොම බුදුරජාණන් වහන්සේගේ නියමයක්. ඒවා ඒක බොහොම ගරු කළ යුතුයි. ඒ නිසා ඒ හාමුදුරුවෝ මේ අවස්ථාවේදී තමන්ගේ සාසු බුදුරජාණන් වහන්සේ සිහි කරලා උන්වහන්සේට নমස්කාර කළා. ඒ බව කියනවා. අපිට ඊට වඩා යන්න බෑ එහාට. අපි එතන සිතන දවස් කින්